හැබැයි පුළුවන්. මොකද අපිට ඒක පැහැදිලි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් අනන්ත අප්‍රමාණ පිරිසක් නිවන් දැක්කා. බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන්නකොට විතරක් නෙමෙයි මේ නිවන් දකින්න පුළුවන් කියලා කියන්නේ. එහෙම හිතාගෙන ඉන්නවා ඒක මුලාවක්. ඒක වැරදි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කොච්චර පිරිසක් නිවන් දැක්කද? ඒතර අපි දන්නවා අනුබුදු මිහිඳු මහ හිමියන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඒ ලංකාව තුළ දෙවෙනි වරට ධර්මයේ ස්ථාපිත කළාට පස්සේ ඒ මිහින්තලා ප්‍රදේශයේ ඒ උතුරු මැද පළාතේ විතර 12000ක් මහරහතන් වහන්සේට වැඩ හිටියා. නේ. අපි දන්නා කළු බුද්ධ රක්කිත කියන එහාමුදුරු කාලකාරාම සූත්‍රය දේශනා කළේ කළු දිය පොකුණ ළඟ. කළුවර දවසක කළුගල් ආසනය මත කළු තිඹිරි ගහ යට කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කළා කියලා තහන. ඒතර 12000ක් මහරහතන් වහන්සේලාට වැඩ ඉන්න හදපු පෑන් පොකුණු ඒ ධර්මශාලාවල් ඒ විවේක ස්ථාන ඒ ගල්ලෙන් අදටත් ඒවා තියෙනවා ඒ ආකාරයෙන්ම එතු ගියා නම් දකින්න. එහෙනම් වර්තමානයේ නිවන් දකින්න බෑ කියනවා නම් ඒක යාගේ තියෙන දුර්වලකමක්. ධර්මයේ නෙමෙයි. ධර්මයේ නිවැරදිව තියෙනවා. ඒක ධර්මය නිවැරදිව දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. ලෝකේ පුරා ඉන්නවා. එහෙනම් තියෙන්නේ තම තමන්ගේ තියෙන මානසික මට්ටමයි. ඒ අනුවයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මගේ ධර්මයේ ඥානවන්තයන් ප්‍රඥාවන්තයන්. ඒතර ප්‍රඥාව තියෙන මිනිස්යන්ට. මිනිස්යන්ට ප්‍රඥාව තියෙනවා. එහෙනම් ඒ සඳහායි අද ධර්ම දේශනාව. ඉතින් ඔයත් දන්නවා අපි දැන් විසුද්ධීන් හතරක් දිගහැරලා තියෙන්නේ. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධීන් හතරක් අපි දිගහැරලා තියෙනවා. ධර්ම දේශනා සිය ගණනක් තියෙනවා. සියකට වැඩි පිරිසක් අන්තර්ජාලයේ තියෙනවා. ඉතින් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි ඊගාවට තියෙන තව දෙකයි. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ එතනින් එහාට දේශනා කරන්න දෙයක් නැහැ. කලයුත්ත කරලා ඉවරයි. එහෙනම් මග නොමග. ඉතින් නොමග ගිය නිසා තමයි අදටත් බනහන්න වාඩි වෙන්න සිද්ධ වුනේ. දැන් නිවැරදි මඟ ගිහිලා අරිහත්ත්වයට ගියා නම් රහත් වුණා නම් බණහන්ඩයි වාඩි වෙන්න ඕනේ නෑනේ. කලියුත්ත කරලා ඉවරයිනේ. වැඩ කටයුතු නිමයි. සියලු කෙලෙස් ප්‍රහීනයි. පුනර්භවයක් නැහැ. ඒක Tamanට ප්‍රත්‍යක්ෂයි. Tamanට සහතිකයි ඒක. ඒකයි මේක දැකලා මේ ධර්මය දැකලා තම තමන් ඒ ලබාගත් අවබෝධය පිළිබඳව තම තමන්ම ප්‍රත්‍යාවේක්ෂා කරලා තමන් දන්නවා දැන් මම කොතනද ඉන්නේ කියලා. මම සෝවාන් මාර්ගය හා සෝවාන් ඵලයේද මම සක්‍රදාගාමි සක්‍රදාගාමි ඵලයේද මම අනාගාමි අනාගාමි ඵලයේද මං අරිහත්ත්වයේද ඉන්නේ කියන එක තමන් දන්නවා. තමට තේරෙනවා. තමට වැටහෙනවා. ළඟ ඉන්න කෙනෙකුට පේන්නේ නැමේ. එහෙම නෙමෙයි. ස්වාමීන් වහන්සේලා සහතික දෙන්නෙත් නෑ. දෙන්නත් බෑ. මොකද තම තමන්ගේ ශිස්සතන් තුළ මේක උපදවා ගන්න ධර්මතාවයක්. ඉතින් එහෙනම් අදත් නිවනට බණ කියනවා. හොඳට අහන්න ටිකක් ගහඹීරයි ගැඹුරුයි. හැබැයි විදර්ශනා ප්‍රඥාවෙන් විමසන්නේ. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. ප්‍රඥාව කියන්නේ නිවැරදි අවබෝධය. ඒකට විශේෂ දර්ශනය තුළින් නිවැරදි අවබෝධයක්. මම ඒකට ගිය සතියේ ගත්ත විඥාන දෙකක්. අදත් ගන්න ඉතිරි විඥාන ටික. තව තියෙනවා ඉදිරියට ගොඩක් තියෙනවා. ඔයත් දන්නවා මේ ගාන විඥානය කියලා එකක් තියෙනවා. නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිත. ඒකට තමයි ගාන විඥාන කියන්නේ ගඳ සුවඳ දැනගැනීමේ සිතක්. දැන් මම මේ මේ සිත අරගෙන මම පෙන්නනවා මේ චතුරාර්ය සත්‍ය. හරිද? දැන් අපිට ඕනේ මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ අපිට ඕනේ අවිද්‍යාව දුරු වෙන්නත් ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නත් ඕනේ. ඒතර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවිද්‍යාව දුරු කරනවා කියන්නේ නිවන දකින්නවා කියන එක. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසානේ මේ වර්තමාන භවයට ඇවිල්ලා මේ විදිහට වාඩි වෙන්න සිද්ධ වුණේ. බණ අහන්න. එහෙනම් නාස්යයි ගන්ධයයි නිසා සිතක් හැදෙනවා. ඒක දන්නවනේ. හැබැයි මම කතා කරන්නේ පුජ්‍යලයක් ගැන. ඒක සම්මුති ලෝකේ සම්මුති දේශනා තුළ අඩංගු කාරණයක්. සම්මුති දේශනා කියලා එකක් තියෙනවා. පරමාර්ථ දේශනා කියලා තව එකක් තියෙනවා. පරමාර්ථ දේශනා තුළ තමයි නිවන් දකින්න පහසු. හරි පහසුයි නිවන් දකින්න. පරමාර්ථ දේශනා තුළ. සම්මුති දේශනා තුළ ගොඩාක් කල්යයි. එහෙනම් අපි සම්මුතියෙන් පරමාර්ථයට මනස හරවා ගන්න ඕනේ. එතකොට ඉක්මන්. එහෙනම් නාස්‍ය ගන්ධය නිසා සිතක් හැදෙනවා කියන එක දන්නවා පුජ්‍යලයක් ගැන කතා කරන්නේ මොකද පුජ්‍යලෙන් නැහැ. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක්. මට සුවඳයි කිව්වොත් ඒ සිතුවිල්ලම වැරදි. මට ගඳයි කිව්වොත් ඒ සිතුවිල්ලම වැරදි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම දෙයක් වෙන්නේ නැහැ. වෙන්නේ මෙන්න මේ ධර්මතා තුනක් සිද්ධ වෙනවා. ඒ කරුණු තුන එකතු කරලා දෙන ධර්මතාවයක් තියෙන. ඒකට කියන ස්පර්ශය කියලා. තින්න සංගති පස්සෝ කිව්වා. නාසය ගන්ධය නිසා සිතක්. දැන් මේ නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිත හොඳ සුවඳක් වුණොත් අපේ සිත එතන ඇලෙනවා. ඇලෙනවනේ සිත. සිත ඇලෙනවා කියන්නේ මොකද්ද පටන් ගන්න? තණ්හාව. තෘෂ්ණාව පටන් ගන්නවා. ඉතින් තෘෂ්ණාව පටන් ගත්තා නිවන් දකින්න බෑනේ. තෘෂ්ණාව අවසන් කළොත් නිවන් දකින්නේ පුළුවන්. එතකොට එහෙනම් චතුරාර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ සමුදාය සත්‍ය හැටියට පෙන්වන්නේ තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව අයින් කරන්න ඕනේ. ඇයි එහෙම කිව්වේ? දැන් නාසයේ ගන්ධය නිසා හැදෙන සිතේ අරමුණට කියන්නේ ගන්ධාරම්මන. ගන්ධාරම්මන, රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන. ආරම්මන 6යි. ඒ හය මේක අයිති වෙන්නේ ගන්ධාරම්මණයට. ගඳ සුවඳ දැනගැනීම. ඒක අරමුණක් වෙනවා සිතක් හදන්න. එතකොට දැන් ඒ සිත ඇලීම තුල අපි ඒක පිළිගන්නවා. ඇලෙනවා කියන්නේ පිළිගත්තා. එතකොට පිළිගන්නවට කියන සම්පටිච්ඡන කියලා. ඒක ඊට පස්සේ තීරණය කරනවා. ඒක හරි හොඳයි. ඒ සුවඳ හරි හොඳයි. එතකොට තීරණය කරනවා. ඊට පස්සේ ඒක නිශ්චය කරනවා ඒක මට හොඳයි. දැන් එතනදී සුවඳ හොඳයි කියලා තීරණය කරලා ඊට පස්සේ නිශ්චයකට කරනවා. ඒකට කියනවා වත්තපන කියලා. Tamanට හොඳයි. දැන් එහෙම එනවද නැද්ද සිත් පිළිවෙලට? එනවා. දැන් එතකොට එතන ජවන් හතක් හට ගන්නවා. ඒ කියන්නේ නැවත නැවත සිතනවා නැවත සිතනවා නැවතත් සිතනවා නැවතත් සිතනවා අනේ සුවඳනම් හරි හොඳයි ඒක මට ගන්න තියනවා නම් හොඳයි කියලා හිතෙනවද නැත් හිතෙනවා ඒ තමයි සිතේ ස්වභාවය මේ සිතේ ස්වභාවය මේ තෘෂ්ණාව නිසා මේ සත්‍ය දුකට දාන හැටි මේ පෙන්වන්නේ. එතකොට දැන් එතකොට සිත තදින් අරන් ඉවරයි. සිත තදින් ගන්නවා කියන්නේ තදාරම්මන. ආරම්මණය තදින් ගත්තා. තදාරම්මන කියන්නේ අරමුණ තදින් ගත්තා. එතකොට කර්මපතයක් සිද්ධ වෙලා ඉවරයි. කර්මපතයක් සිද්ධ වෙලා ඉවරයි. එතකොට ඕක අරමුණු කරන්න පුළුවන් අවසාන අවස්ථාවේදී. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපයට අරක්ගත්ත දෙවියෝ ඉන්නවා. ශබ්දයට අරක්ගත්ත දෙවියෝ ඉන්නවා. ගන්ධයට අරක්ගත්ත දෙවියෝ ඉන්නවා. හැබැයි දෙවියෝ නෙමෙයි මේකට ප්‍රේතයෝ. රසයට අරක්ගත්ත අය ඉන්නවා. පහසට අරක්ගත්ත අය ඉන්නවා. අරමුණු වලට අරක්ගත්ත අය ඉන්නවා. දැන් එතකොට මේ ගන්ධ ආරම්මණයකට දැන් අරක් ගත්තා. දැන් අවසාන මොහොතේ අරමුණු කළා. අර සිත මොකද? ඇලුණු සිත. තණ්හාවත් එක්කනේ බැඳිලා තියෙන්නේ. Eh, දැන් එතන සංස්කාරය හේවත් කර්මයක් ගොඩ නැගිලා ඉවරයිනේ. තේරෙනවද කියන්නේ? අර සම්පටිච්චන සම්තිරණ වත්තපන ජවන් හා තදාරම්මන කියනකොට අර කර්මයක් සකස් වෙලා ඉවරයි. සංකාරපච්චය විඥාන. දැන් ප්‍රතිසන්දි විඥාණයට අරමුණක් තියෙනවා. තේරෙනවද කියන්නේ? හ්ම්. ඒතර ප්‍රතිසන්දි විඥාණයට අරමුණක් තියෙනවා බහිනවා එක්ක බිත්තරයක් ඇතුලේ එක්ක මෞකුසක එක්ක කුණු කාණු පල් වතුරවල එක උපපාතික. හරිද? දැන් ප්‍රතිසන්දි විඥානේ හටගත්තා නම් දුකයිද නැද්ද? ඒ කාර්ය සත්‍යයක්. ඔය තමයි දුක්ඛාරි සත්‍ය. හටගත්තා නම් දුකයි. දැන් බලමු නැතාව පැත්තක් බලනවා අපි. දැන් මේ ගඳ සුවඳ නිසා ගඳ හෝ සුවඳේ නාසය එතකොට මේ දෙක නිසා හටගත්ත මේ දැනගැනීමේ සිත හට ගන්න සෙනෙන් නැති වෙන නැති වෙන සෙනෙන් ආයි හට ගන්නවා. තේරෙනවද කියන්නේ? හට ගන්න සෙනෙන් නැති වෙනව නැති වෙන සෙනෙන් ආයි හට ගන්නවා. ආයි හට ගන්න සෙනෙන් නැති වෙනව නැති වෙන සෙනෙන් හට ගන්නවා. ඒ කොහොමද? දැන් අපි කියමු එතන සුවඳ කියලා. එතනින් පොඩ්ඩක් අඩි 5ක් 6ක් ඈතට එන්න. දැන් හටගත්ත සෙනෙන් නැති වෙනවද? දැන් ආයෙ පොඩ්ඩක් ඉස්සරහට ගෙන් ඒ කිට්ටුවට යන්න ඕන. එතකොට මේ ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන්. හට ගන්න සනේ නැති වෙනවා නැති වෙන සනේ හට ගන්න. එහෙම නැත්නම් නහය පොඩක් අදින් අල්ලගත්තා නම් ඒ තේරෙනවා. හයියෙන් ඉහළට ඇද්දොත් තමයි සුවඳයි කියලා තේරෙන්නේ. නහය අල්ලගත්තොත් අදක එතනම ඇති වෙන සනේ නැති වෙනවා නැති වෙන සනේ ඇති වෙනවද? ඒක තමයි අනිත්‍ය. ඒක තමයි අනිත්‍ය. දැන් දුකයි කියවන්නේ ඇයි? දුකයි කියන්නේ අරමුණු කරානේ. දැන් අරමුණු කරලා ඒක තමන් අරමුණ පිළිගත්තා. පිළිගෙන ඉදිරියට අරගෙන ගියා සම්පටිච්චන සම්තීරණ වත්තපන ජවන දක්වා අරගෙන ගිහිල්ලා අරමුණ තදින් ගත්තා. සිතේ සනිටුහන් වෙලා ඉවරයි. සංඥාව මගින් මේ මොල් මොලේ ශෛලාතර තන්පත් වෙලා ඉවරයි. ඒ ආරම්මණය ගන්ධාරම්මණය. ආරම්මණය ගත්ත මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතට. හටගත්ත ප්‍රතිසන්දි විඥානය. චිති ප්‍රතිසන්දි දෙක ගලපන්නේ කාරම්මනේ. තේරෙනවද? දැන් මෙතන තියෙන ලෝභයත් එක්ක පැටලිච්ච එකක් නේද? හ්ම්. එතකොට දැන් බැස්සා. එහෙනම් හටගත්තා නම් දුකයිද? දැන් අනිත්‍ය නිසා නෙමෙයිද දුක? දැන් අනිත්‍ය දෙයකට ඇලුන නිසා නේද දුක? හ්ම්. එහෙනම් දැන් ඒතර හටගත්තා නම් ඒ දුකයි හට ගන්න සෙනෙන් නැති වෙනවා නම් ඒකත් දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳයි. දැන් හට නොගන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් ප්‍රතිසන්දි විඥාණය බහින්ද නොදෙන්න නම් සංස්කාර ටික අයින් කරන්න වෙනවා. ඒ සංස්කාරයන් එක්ක පැටලිලා නෙන්නේ මෙයා. මනස එන්නේ සිතේ ස්වභාවය එන්නේ සංස්කාරයක් එක්ක පැටලිලා. ඒ නිසා තමයි සංකාරපච්චය විඥාණං කිව්වේ. අවිද්‍යාපච්චය සංකාරා සංකාරපච්චය විඥාන. ඒතර සංස්කාරයත් එක්ක පැටලිලා නෙන්නේ. ඒතර සංස්කාරයට ප්‍රත්‍ය වුණේ මොකද්ද? අර අරමුණ තදින් පිළිගැනීම නෙමෙයිද? තදාරම්මණය නෙමෙයිද? ඒතකොට තදාරම්මණයට ප්‍රත්‍ය වුණේ මොකද්ද? අර ජවන් හත. ඒ කියන්නේ නැවත සිතුවා නැවත සිතුවා නැවත සිතුවා. ඒතකොට මේ ජවන් හතට ප්‍රත්‍ය වුණේ අරමුණ තීරණය කරපු නිසා. සම්තීරණ. ඊට පස්සේනේ වර්තපන උනේ නිශ්චය කරගත්තේ Tamanට හොඳයි කියලා. එහෙනම් සම්තිරණය. ඒක ප්‍රත්‍යයයි. එතකොට තීරණය කරන්න හේතු උනේ මොකද්ද? අරමුණ පිළිගත්තා. තේරෙනවද? දැන් කර්මයක් සකස් වෙලා ප්‍රතිසන්දි විඥානයක් දක්වා ගිහිල්ලා දුකටපත් කරපු ආකාරය දැක්කද? එහෙනම් ප්‍රතිසන්දි විඥානය හටගත්තා නම් එතන ඉඳලා මොකද වෙන්නේ? ජාතියෙන් පෙළනවා. නැවත නැවත නැවත නැවත හට ගන්නවා. විඥාන නැවත නැවත හට ගන්නවද? එතකොට ඒ විඥානය අරමුණු කරගෙන බැසගත්තට එතන ඉඳලා අර නාම රූප දෙකේ ක්‍රියාව තුළ චක්කු විඥානයත් වෙනවා සෝත විඥානයත් වෙනවා ජීවා විඥානයත් වෙනවා කාය විඥානයත් වෙනවා මනෝ විඥානයත් වෙනවා. ඒ සියලු විඥානයන් හට ගන්නවද? එතකොට රූපයත් එක්ක නේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. විඥානපච්චය නාම රූපං කිව්ව හරිද බුදුරජාණන් වහන්සේ? නාම රූපච්ච සලායතන සලායතන පච්ච පස්ස පස්ස පච්ච වේදනා වේදනා පච්ච තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ආ දැන් මොකේද දැම්මේ ජරා ජරා මරණයන්ට ඒතර ජරා මරණයන් බාර ගන්නවද? ආ? එයි. ඉතින් බාර ගන්න වෙනවනේ. ඒ දුක හදන දෙයට ඉඩ දුන්නා නම් ඉතින් ඒක බාර ගන්න වෙනවා. ප්‍රතික්ෂේප කරන්න බෑනේ. දැන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ද කෙස් සිදෙන එක? හැම රැලි වැටෙන එක, ඇස්පෙනීම අඩු වෙන එක, කොන්ද කුදු වෙන එක. ආ? දැන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ද කාටද පුළුවන්? එහෙනම් දැන් දුකට නේද භාජනය වෙලා. ඒතර ආර්ය සත්‍යයක්ද නැද්ද? ආර්ය සත්‍යයක්. හොඳයි. එතකොට අර මුලින්ම එනවා දැන් මුලටම අරමුණ පිළිගත්තේ නැත්තම් අරමුණ පිළිගත්තේ නැත්තම් තණ්හාවට යන්නේ. එතකොට තෘෂ්ණාව එහෙනම් samudari සත්‍ය. එතකොට තෘෂ්ණාව හදන්න ඉඩ තිබ්බේ නැත්තම් අපි දුක කියන එක පවතිනවද? ක්‍රියාත්මක වෙනවද? එහෙනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමුදය අයින් කරන්න. හේතු අයින් කරන්න. ඒතර හේතු අයින් කරොත් ඒ කියන්නේ අරමුණ පිළිගන්නේ. ඒතර පිළිගත්තේ නැත්නම් තීරණයක් නැහැ. තීරණයක් නැත්නම් නිශ්චය කිරීමක් නැහැ. නිශ්චය කිරීමක් නැත්නම් ජවන් නැහැ. වත්තපන නැහැ. එතකොට අරමුණ තදින් ගන්නෑ. ඒතකොට සංස්කාරයක් වෙන්නේ නැහැ. සංස්කාරයක් වෙන්නේ නැත්නම් ප්‍රතිසන්දි විඥානයක් බහින්න බෑ. ඒ කාර්ය සත්‍යයක් ඒ තමයි Nirodhari සත්‍යය. ඒ Nirodhari සත්‍යය. එහෙම නැත්නම් මෙහෙමත් ගන්න පුළුවන්. දැන් නාසයේ ගන්ධය නිසා නිසිත හැදෙන්නේ. නාසයේ ගන්ධය නැත්තම් ඒත් ඒ සිත හැදෙන්නේ නැහැ. දෙතනමත් ඉවරයිනේ. එහෙනම් හේතු සමුදය තියෙනවනේ. එහෙනම් නාසයේ ගන්ධය අයින් කරන්න. ගඳ සුවඳ අයින් කරන්න අපිට බෑ. හැබැයි මේ ක්‍රියාව නවත්තන්න පුළුවන්. මේ ක්‍රියාවට ප්‍රත්‍ය වුණේ ප්‍රතිසන්දි විඥාණය නෙමෙයිද? මෞකුසේ බෑගස්සට පස්සේ නෙමෙයිද නාසය කියන එක හැදුනේ. හ්ම්. එතකොට එහෙනම් ජාතිපච්චය ජරා මරණම් කිව්ව හරිද බුදුරජාණන් වහන්සේ. එතකොට ජරා මරණ දුකයිනේ. එතකොට දුකක් නේද හටගත්තේ. ආර්ය සත්‍යයක්ද නැද්ද? ආර්ය සත්‍යක්. එහෙනම් අපි ප්‍රතිසන්දි විඥාණය බහින්න නොදෙන්න නම් අපි සංස්කාරය අයින් කරන්න ඕනේ. කර්ම හැදෙන්න සිත තුළ ඉඩ දෙන්නේ. දැන් වර්තමානයක කරන්න පුළුවන්. දැන් වර්තමානයේ කරන්නේ මොකද්ද? එහෙනම් සංස්කාර හදන්නේ. ඒතොර සංස්කාර හදන්නේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කිව්වේ මොකද්ද? දුක පිළිබඳව නුවණ නැහැ. දුකට හේතුව පිළිබඳව නුවණ නැහැ. දුක නැති කිරීම පිළිබඳව නුවණ නැහැ. නැති කිරීමේ මාර්ගය පිළිබඳව නුවණ නැහැ. පෙර භවයේ පිළිබඳව නුවණ නැහැ. අනාගත භවයේ පිළිබඳව නුවණ නැහැ. පෙර භවය හා අනාගත භවයේ පිළිබඳව නුවණ නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව නුවණ නැහැ. දැන් පටිච්ච සමුප්පන්නද නැද්ද? ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපදිනවද නැද්ද? උපකාරයෙන් උපදින්නේ. හටගන්නේ. එතකොට එහෙනම් අර හටගන්න සනේ, ඒතර ගාන විඥානයත් හටගන්න සනේ බිඳෙනවා බිඳෙන සනේ ආයි හටගන්නවා. නාසයත් ශනයක් ශනයක් පාසා බිඳෙනවා බිඳෙන සනේ හටගන්නවා. ඒ කොහොමද? චිතක්ෂණ 17යි. ඊට වඩා අවශ්‍යයක් නැහැ. ତොර චිතක්ෂණ 17ක් කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් ඇති වෙනසනේ නැති වෙනවා නැති වෙනසනේ ආය ඇති වෙනවා. ආයි නැති වෙනවා නැති වෙනසනේ ආය ඇති වෙනවා. ආය ඇති වෙනසනේ නැති වෙනවා. ඉපද බින්දෙනවා. එතන තියෙනවා මේ මග්ගම් මග්ග ඥාන දර්ශනය ඒ අවබෝධය ලබා ගන්න අවශ්‍ය කරන ලක්ෂණ තුන. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක. එයි නිවන් දකින තුරුම අපට මෙනෙහි කරන්න තියෙන්නේ අපට හිතන්න තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න සිහි කරන්න නැවත නැවත සිහි කරන්න තියෙන්නේ මේ කොටස් ටිකක්. ඒ කොටස් ටික ඇතුළත් නාම රූප දෙක තුල. පුච්චරයක් නැහැ. නාම රූප දෙක. දැන් මේ කතා කළේ නාමයන් ගැන අරූපයන්. ඒතොර දැන් ප්‍රතිසන්දි විඥානයේ බැස්ස ගමන් අර කලලේ ක්‍රියාත්මර යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්නවා. මේක දන්නවනේ දැන් හොඳට. යුක්තාණුවේ ක්‍රියාව පටන් ගන්නවා. එතකොට දැන් ඒ ක්‍රියාවත් ඇති වෙනසනේ නැති වෙනවද? නැති වෙනසනේ ඇති වෙනවද? ඔව්. ඒ චිතක්ෂණ 17 ඒක ආශ්‍රය. හැබැයි කම්මචිත්ත ඍතු ආහාර කියන ධර්මතා හතර නිරන්තරයෙන්ම ප්‍රත්‍යයයි. ඒක දන්නව නේද? බණ හොඳට අහලා. සමේ ශරීරයේ තියෙන සියලුම කොටස් වලට නැවත නැවත ශනයක් ශනයක් පාසා කම්ම චිත්ත කියන නාම ධර්ම දෙකක් හා සීත උෂ්ණහා ආහාර කියන මේ ආහාර අවශ්‍ය ඕකට තමයි. ඒතොර සීත උෂ්ණ සම ඕනේ. සමව. එතකොට අනිත් ධර්මතා දෙක තමයි නාම ධර්ම දෙකක්. ඒ තමයි සිතේ පැවැත්ම. සිතේ පැවැත්ම තියෙනකන් නාසය ක්‍රියාව තියෙනවා. දැන් සිතේ පැවැත්ම දැන් නැවතුනොත් නාසයයි ක්‍රියාවක් තියෙනවා. නැහැ එතනින් ඉවරයි. එහෙනම් කර්මය පෙර භවයේ කර්මය ඒ කර්මය නිරන්තරයෙන් මේ ශරීරේ රූප නිපදවනවා. ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඒතර ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙනවා ඇති වෙන ශනේ නැති වෙනවා. නැතිවෙන ශරණෙන් ඇති වෙනවා හේතුන්ගෙන්. ප්‍රත්‍යයෙන්. ඒ තමයි කම්මචිත්ත ඍතු ආහාර. හරිද? මේ පැත්තෙන් මේ තවත් පැත්තකින් බලන්නේ. එතකොට ඒකට ප්‍රත්‍ය උනේ පෙර කර්මයයි. දැන් කර්මයක එල්ලිලානේ ප්‍රතිසන්දි විඥානය ගත්තේ. දැන් ඒතර කර්මයක් නිසානේ මේ નાසය කියන ධර්මතාවය මේ හදලා දුන්නේ දැන්. එහෙනම් කර්මය. ඒතර කර්මයට ප්‍රත්‍ය අවිද්‍යාවයි. අවිද්‍යාවට ප්‍රත්‍ය තණ්හාවේවත් ආශ්‍රවයි කාමාශ්‍රව භවආශ්‍රව දික්ඛාශ්‍රව ඒ ආශ්‍රවයත් ඇතිවෙනව ඇතිවෙන ශරෙන් නැති වෙනව නැති වෙන ශරෙන් ඇති වෙනව ඇති වෙන ශරෙන් නැති වෙනව කාමයන්ට ඇලිලම ඉන්නවද ඇලිනච්ච ශරෙන් නැති වෙනව නැති වෙන ශරෙන් ඇයි ඇති වෙනවද ඇයි සිතින් තමයි ඇලිලා තියෙන්නේ සිතේ ආයශේක චිතක්ෂණයයි ඇලෙන්න පුළුවන් ඇලෙන්න යන එක චිත්තක්ෂණේ ඇලෙන සෙනෙන් නැති වෙනවා නැතිවන සෙනෙන් ආය ඇලෙනවා නැතිවන සෙනෙන් ආය ඇලෙනවා තේරෙනවද කියන එක පැහැදිලිද එහෙනම් එතන තියෙනවා ඥානයක් ඒ තමයි උදේවේ ඥානය තේරෙනවද කියන්නේ දැන් අපිට අවශ්‍ය කරන මේ ඥාන ටික උපදවාගෙන ඉස්සරහට යන්න ඒ උදේවේ ඇතිවනසනෙන් නැති වෙනව නැතිවනසනෙන් ඇති වෙනවා උදේනය. එතකොට දැන් මේ අවබෝධය එනකොට අවිද්‍යාව දුර වෙලා විද්‍යාව උපදිනවද? උපදිනවා විද්‍යාව. දුක්ඛේ ඥානං කිව්වේ විද්‍යාව. දුක්ඛේ අඥානං කිව්වේ අවිද්‍යාව. දුක දන්නේ අඥානං කියන්නේ දුක දන්නේ නැහැ අවිද්‍යාව. දුක්ඛේ ඥානං විද්‍යාව. දුක්ඛ සමුදය ඥානං විද්‍යාව. දුක්ඛ සමුදය අඥානං අවිද්‍යාව. දුක්ඛ නිරෝධේ ඥානං විද්‍යා. දුක්ඛ නිරෝධේ අඥානං අවිද්‍යාව. ඒ කියන්නේ නුවණ නැහැ. අඥානං කියන්නේ ඒකයි. නුවණ නැහැ. එහෙනම් අවිද්‍යාව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං විද්‍යාව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං අවිද්‍යාව. පුබ්බන්තේ අඥානං අවිද්‍යාව. පෙර භවය දන්නේ අවිද්‍යාව. අනාගත භවය දන්නේ අවිද්‍යාව. එතකොට අපරන්තේ අඥානං අවිද්‍යාව. පුබ්බන්තේ ඥානං විද්‍යාව. අපරන්තේ ඥානං විද්‍යාව. පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යා දැන් එතකොට දැන් ශනයක් ශනයක් පාසා ඉපද බින්දෙනවා ඇතිවන ශනෙන් නැති වෙනවා නැතිවන ශනෙන් ඇති වෙනවා කියන එක දැක්කන් එතකොට අනිත්‍ය කියන එක ප්‍රකටයිද අනිත්‍ය කියන එක ප්‍රකටයි මනසට. ඒතර දුකයි කියන එක ප්‍රකටද? ඒ කොහොමද ප්‍රකට වුනේ? සංකාරපච්චය විඥානං බැස්සද? බැස්ස කියන්නේ හටගත්තා. හටගත්තා නම් දුකයි. හටගත්ත හින්දා නේද දැන් ওই ජරා මරණ ඔක්කොම තියෙන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. හොඳයි මේ විඥානේ හටගත්තේ නැත්තම් දුක නිමයිද? ඒ තමයි Nirodha Arya Satya. ඒ Nirodhari සත්‍ය. ඒකට ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඒ කාර්ය සත්‍ය ඒ තමයි විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව නිකම් ප්‍රඥාව නෙමෙයි. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. දැන් මේ සිදුවෙන ක්‍රියාවලිය වර්තමානයේ මේ මොහොතේ දැන් නෙමෙයිද මේක සිද්ධ වෙන්නේ? මේක අවබෝධ කරගන්න තියෙන්නේ දැන්. තේරෙනවද? අපි කියමු දැන් මේ බනහලා මේ ඔක්කොම රූපాయනේ නිවලා පැත්තකට ගිහිල්ලා කල්පනා කරන. එතනදී වර්තමානය. ඒ අවස්ථාව වර්තමානය. එහෙනම් වර්තමානයේ මේක නවත්තන්න තියෙනවා. දැන් අතීතයෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. අනාගතයට නොහදා ඉන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් වර්තමානයේ නවත්තන්නේ කොහොමද? ඇලෙන සිතට එක චිතක්ෂණය නැ එක චිතක්ෂණයක් තුළ ඇලීම අයින් කරන්න ඒ චිතක්ෂණයෙම ඇලීම අයින් කරන්න. කවදා හරි කරන්න වෙන්නේ ඒක. තේරෙනවද? කවදා හරි කරන්න වෙන්නේ ඒකයි. වර්තමානයේ මේ මොහොතේ ඇලෙන එකයි නවත්තන්න වෙන්නේ. අතීතයේ භෞතික වස්තුන් අනන්ත ප්‍රමාණ රැස් කළා එකතු කළා. මම ඕවට කිසිම දෙයක් ආස නැහැ කියලා ඇලීම අයින් කරා. ඒක නවත් ඒ අතීතයේ වෙච්ච දේවල් තුල ඇලීම නවත්තන්න පුළුවන්. ඇලීම තියෙන්නේ දැන් මේ මෙතන තියෙන ඇලීම. දැන් අයින් කරන්න. ඇයි? චිතක්ෂණයක් තුල හට ගන්නවා හට ගන්න සෙනෙන් නැති වෙනවා නැති වෙන සෙනෙන් අයි හට ගන්නවා. එහෙම නෙමෙයිද වෙන්නේ? එහෙනම් නැති වෙන සෙනෙන් හට ගන්න නොදී ඉන්නකො. හට ගන්න සෙනෙන් තණ්හාව නැති වෙනවා. ඇයි? තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. සිතක්. එහෙනම් හට ගන්න සෙනෙන් නැති වෙනවා. නැති වෙන සෙනෙන් අහට නොගන්නේ හට නොගෙන ඉන්න බෑ. එතන ඉවරයි. එතකොට තෘෂ්ණාව අයින් කර samudāri සත්‍යයි. ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. ඇලෙනවා කියන්නේ තණ්හාව. ඒක එහෙනම් ආර්ය සත්‍යයක් නෙමෙයිද? අර රූපය පිළිගත්තේ මොකටද? අර ගන්ධාරම්මණය පිළිගත්තේ. ඇලුණ හින්දා නේද? ඒක තණ්හාව තියෙනවා. දැන් නොඇලී ඉන්න ඕනේද නැද්ද? එහෙනම් ඒක අයින් කරන්න ඕනේ හෙටද? අදත් මේ දැන්ද කරන්න ඕනේ? හැබැයි ඒක අයින් කරනවා කියන්නේ ආයි හදන්න බෑ. ඒ තණ්හාව දැන් අයින් කළා ආයි තව පොඩි හදනවා නම් වැඩක් නැහැ. ආ? අයින් කරනවා කියන්නේ ආයි හද ඒකනේ බුදුරජාණන් එතකොට ක්ලේශ ක්ලේශ පිරිණිවීම එහෙම නැත්නම් ක්ලේශ ප්‍රහාණය කියන්නේ ආයි නැවත නූපදින තැනටපත් කරා. නැවත හට නොගන්න තැනටපත් කරා. ඉතින් නැවත හට නොගන්න තැනටපත් කරනවා නම් දැන් එහෙනම් එළියම අතහැරියා නම් ආයෙ හදන්න බෑ. පැහැදිලිද කියන එක? එතකොට නිමා වෙන්නේ දුක් නෙමෙයිද? ඒ ප්‍රතිසන්දි විඥානය ගන්න බෑනේ. ඉතින් ප්‍රතිසන්දි විඥානය ගන්න බැර නම් ජරා මරණ ශෝක කොහෙද තියෙන්නේ? ඒවා නිමයිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හරියද දුක්වල නිමාව? එහෙනම් මේ චතුරාර්ය සත්‍ය නෙමෙයිද? මේක ආර්ය සත්‍යයක්. මේ හතරම ආර්ය සත්‍යයි. එතකොට ඒ ආර්ය සත්‍ය හතර අවබෝධ වෙනකොට විද්‍යාව ඉපදිලාද නැද්ද? අවිද්‍යාව දුර වෙලාද නැද්ද? එයි. අපට තියෙනවා වේදනාවක් තියෙනවා. සංඥාවක් තියෙනවා. සංස්කාරයක් තියෙනවා. විඥානයක් තියෙනවා. තේරෙනවා. මම කියනවා තිරිසන් සත්‍යයටත් ওই හතරම තියෙනවා. මනසේ. නැද්ද? තිරිසන් සත්‍යයට ඇහි රූපයයි නිසා සිතක් හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඉතින් ඒකනේ අඳුරගන්නේ. ගෙදරට එන පුජ්‍යලේ වඳුරගන්නේ ඒකනේ. නොදක පුජ්‍යලේකට බුරනවා. ගෙදර ඉන්න පුජ්‍යලයට ළඟට යනවා බොහොම කැමැත්තෙන්. දැන් ඒතර විඥානයක් හටගෙන නෙමෙයිද? දැන් අපටත් එහෙම නැද්ද විඥානය? දැන් යාලා හඳුනාගත්තේ මොකෙන්ද? සංඥාවෙන්. ඒතොර වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා. ඒ අනුව නේද සිත බලවත් උනේ? සංස්කාරයක් හැදුවේ. ඒතොර විඥාණයෙන් නේද දැනගත්තේ? හැබැයි ඒගොල්ලන්ට එකක් නැහැ. ප්‍රඥාව නැහැ. අපට උගත්කම කියන්නේ වෙන එකක්. ප්‍රඥාව කියන්නේ වෙන එකක්. තේරෙනවද? උගත්කම කියන්නේ වෙන එකක්. ප්‍රඥාව කියන්නේ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදි ප්‍රඥාව නම් විදර්ශනා ප්‍රඥාවයි. උගත් පුච්චලයා ප්‍රඥාවන්ත පුච්චලෙන් නෙමෙයි. එයා ඒ ජීවත් වීම සඳහා යම් කාර්යයක් යම් ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. ඒක දැන් ලෝකයේ අතිශය දියුණු රටවල් තියෙනවා. ওই සෑම දෙයක්ම නිර්මාණය කරේ අයලගේ සිතුවිලි නෙමෙයිද? රොකට් එක හැදුවේ මිනිස් සිතුවිලි නෙමෙයි නෙමෙයිද? මහා විශාල ගුවන්යානා මහා විශාල නැව් මහා විශාල යంత్ర සූත්‍ර හැදුවේ මිනිස් සිතුවිලි නෙමෙයිද? එහෙනම් මේ අස කනනාසය දිව ශරීරය හැදුවේ තමන්ගේම සිතුවිලි. නැද්ද? තමන්ගේම සිතුවිලි හැදුවේ. වැරදියට ගත්ත සිතුවිලි හැදුවා පාද හතරක් දීලා. හොඳට හදාගත්ත සිදුවිලි වලට පාද දෙකක් දුන්නා. හරිද? වැරදියට හදාගත්ත සිතුවිලි නිර්මාණය කළා පාද 100ක් විතර. ඔය ඉන්නේ හකරැල්ලෝ මොකද කියලා පාද තියනවා නේද කීයක් විතර. තව තියෙනවා 6ක් 7ක් එහෙමත් තියෙන සත්තු ඉන්නවා. ඒ ඔක්කොම එතකොට සිතුවිලි විසින් නිර්මාණය කළාද? එහෙනම් මේ භෞතික ලෝකේ මේ තියෙන සියලුම දේවල් මිනිස් මිනිස් මිනිස් සිතුවිලි නෙමෙයිද? ඉතින් මේකත් ඒ සිතුවිල්ලමනේ. ඇස කන නාසය දිව ශරීරයත් ඒ සිතුවිලි වලින් නෙමෙයිද නිර්මාණය කළේ? හැඩය පැවැත්ම මොන කවුද නිර්මාණය කරන්නේ? Tamangeම සිතුවිලි නෙමෙයිද? එහෙනම් මිනිස් සිතුවිලි නේද මේකත් නිර්මාණය. හැබැයි නිර්මාණය කරන් කරන්ඩ හදන්න උපකාර කරගත්තේ එකම ධර්මතාවයන්. අභ්‍යවකාශයට යන රොකට් එක හදන්නත් උපකාර කරේ එකම ධර්මතාවයන්. මේකේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පහ මනස නෙමෙයි මේ පහ හදන්න උපකාර කරෙත් ඒ ධර්මතාවමයි. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝචා. රොකට් එකේ තියෙන තොයටමයි. ඇසේ තියෙන්නෙත් ඔයාටයි කනේ තියෙන්නෙත් ඔයාටයි නාසයේ තියෙන්නෙත් ඔය ධර්මතාවටයි සුද්දාෂ්ටක කලාපය. දිවේ තියෙන්නෙත් ඔයාටයි ශරීරයේ තියෙන්නෙත් ඔයාටයි. එහෙනම් ඒයට නිර්මාණය කළේ Tamangeම සිතුවිලි. අර අභ්‍යවකාශයට හඳට අඟහරු ලෝකෙට යන්න අද පුරකොට් එක නිර්මාණය කළේ සිතුවිලි. දැන් පිළිගන්නවද? හ්ම්. එහෙනම් දැන් අපි වැරදි වැරදියට සිතුවිලි හැදුවොත් ඉතින් අපිට ඕනේ නැහැ වැරදියටත් ඕනේ නැහැ හරි විදියට ඕනෙත් නැහැ. එයි. හරි විදියට හැදුවත් දුකයි. හටගත්තා නම් දුකයි. දැන් manuss ලෝකෙට ආවේ හරි විදියට හදාගෙන සිටවිලි. නැත්තම් manuss ලෝකෙට එන්න බෑනේ. නේද? එහෙනම් manuss ලෝකෙට ආවේ හරි විදියට හදාගෙන මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියා පහක්. දැන් මේ ක්‍රියා පහ තුල තියෙන දුකක් නෙමෙයිද? ඇසේ තියෙන දුකක් නෙමෙයිද? කනේ තියෙන දුකක් නෙමෙයිද? ඇයි? හට ගන්න හට ගන්න සැනෙන් බිඳෙනවා. බිඳෙන සැනෙන් හට ගන්න හට ගන්න සැනෙන් බිඳෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන පහම තුල තියෙන්නේ ක්‍රියාවක් ක්‍රියාව දුකයිද නැද්ද? ආ එහෙනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ <coughs> දේශනා කරන්නේ මහණෙනි. <coughs> ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. අහන මොකද්ද ගන්නෙ? දැන් ගන්න දෙකක් තියෙනවා එච්චරයි වෙන දෙයක් නැහැ. රූපේ තියෙන ක්‍රියාවක්. දැන් වේදනාවේ තියෙන ක්‍රියාවක්. අර දැන් ගාන විඥානයක් ගත්තනේ මම. ඒකේ ක්‍රියාවක් නේ තියෙන්නේ. ඇති වෙනසනේ නැති වෙනවනේ. නැති වෙනසනේ ඇති වෙනවනේ. ඒකත් ක්‍රියාවක්නේ. සංඥාවේ තියෙන ක්‍රියාවක්. සංස්කාරයන්ගේ තියෙන ක්‍රියාවක්, විඥානයේ තියෙන ක්‍රියාවක්. ඇති වෙනසනේ නැති වෙනවනේ. එහෙනම් ක්‍රියාවක් තියෙනවා. එතකොට දැන් මේ පහම දුකට අයිතිද? දැන් මොකද්ද ගන්න එහෙනම්? බුදුරජාණන් වහන්සේ අහනවා. මහණෙනි ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. දැන් මොකේද කැමති? දුක එපා. ඒ කොහොමද කැමති නැහැ. එහෙනම් කැමති ක්‍රියාවට. හැබැයි ක්‍රියාව තුළ තියෙන අරක. හරිද එතකොට? එහෙනම් මේ පහම දුක්ඛාරය සත්‍යයට නෙමෙයි දයිති. ඒ කාර්ය සත්‍යයක්. එයි ක්‍රියාව උඩ තියෙන දුක. තේරෙනවද? ආයතන 6 ගත්තත් එතනක් තියෙන ක්‍රියා 6ක් ක්‍රියා 6 තුල තියෙන දුක. පැවැත්ම තුල දුක තියෙන්නේ. ඒක ආරි සත්‍යය. නොපැවැත්ම තුල දුකේ නිමා අවසන්. ඒ තමයි Nirodha. එහෙනම් නොහට ගන්න තැනටපත් කර ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? සමුදය අයින් කරන්න. හේතු අයින් කරන්න ඕනේ. හදන හේතු අයින් කරන්න. එතකොට හේතුව දැන් අපි විවිධ ආකාරයෙන් අරගෙන අවිල්ලා පෙන්නවා. තෘෂ්ණාව කියන තැනට එන්නේ. කොහෙන් ගියත් මොන පැත්තෙන් ගියත් තෘෂ්ණාව කියන තැනටයි එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකයි පෙන්වන්නේ මහණෙනි මේ samudāri සත්‍යය. දැන් හේතු අයින් කරොත් ඒ නිරෝධාරි සත්‍යයි. නිරෝධයි. මොකද්ද නිරෝධ වෙන්නේ? දුක්ඛ නිරෝධය. සමුදය අයින් කළොත් දුක්ඛ නිරෝධයයි. හතරෙන් පෙන්නවා. 12 නොත් පෙන්නවා. හතරෙන් පෙන්නලා තේරුම් ගන්න බැරි නම් 12න් පෙන්නවා. අවිද්‍යාව ප්‍රත්‍යය සංස්කාරයන්ට. සංස්කාර ප්‍රත්‍යය විඥාණයට. විඥානය ප්‍රත්‍යය නාම රූපයන්ට. නාම රූප ප්‍රත්‍යය ආයතන වලට. ආයතන ප්‍රත්‍යය ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යය වේදනාවට. වේදනාව ප්‍රත්‍යය තෘෂ්ණාවට. තෘෂ්ණාව ප්‍රත්‍යය උපාදානයට. උපාදානයේ ප්‍රත්‍යය කර්ම භවයට. කර්ම භවයේ ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවයේ ප්‍රත්‍යය ජාතියට. ජාතිය ජාතිය ප්‍රත්‍යයයි ජරා ඒ දුකයි. එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ තණ්හාව. දැන් එහෙන් බැලුවත් පෙන්වන්නේ මොකක්ද? 12 12 පෙන්නවා. හතරෙන් පෙන්නවා. ආයි පෙන්නවා 24න්. එහෙමත් තේරෙන්නේ නැත්නම් මේකෙනුත් බලන්න කිව්වා. හේතුපච්චය ආරම්මනපච්චය අධිපතිපච්චය අනන්තරපච්චය සමානන්තරපච්චය සහජාතපච්චය අඤ්ඤමඤ්ඤපච්චය නිස්රේ ප්‍රත්‍ය මේ උපකාර වෙන ආකාරය පෙන්වන්නේ දැන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බින්දෙනවා අනිත්‍යයි නිට්ටය කියලා ගන්නවද අනිත්‍යයි කියලා ගන්න දැන් විවිධ තැන් වලින් විවිධ ආකාරයෙන් පෙන්වනවා සැපයි කියලා ගන්නවද දුකයි කියලා ගන්නවද දුකයි අනාත්මයි අනාත්මයි කියන්නේ මොකද්ද? දැන් මේ මේ ධර්මතා තුන උපකාර කරගෙන තමයි අපි අරිහත්ත්වයට යනකම් මේ යන්න ඕනේ මේ ධර්මතා තුන. අරගෙන යන්න ඕනේ. මේ ධර්මතා තුනෙන් තමයි විසඳ ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරන්න ඕනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. නැත්තම් නිවන් දකින්න බෑනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. අවිද්‍යාව දුරු වෙන්න ඕනේ, විද්‍යාව උපදින්න ඕනේ. එහෙමනම් අනිත්‍ය කියන එක ප්‍රකට වෙන්න ඕනේ. මොකද මේ ධර්මතා තුන තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. වෙන ධර්මතාවයක් නැහැ. ඒතර අපි ditthi visuddhiයේදී කරේ නාම රූප වශයෙන් වෙන් කරා. කාංකා විතරණ විසුද්ධියෙන් බැලුවේ හේතුඵල දැක්කා. ඒ කියන්නේ නාම රූප දෙක හටගන්න හේතු. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා අරිහත්ත්වයට යනකම් ඥාන දර්ශන විසුද්ධිය සම්පූර්ණ කරන කම්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමයි මෙනෙහි කරන්න තියෙන්නේ. ඒ මෙනෙහි කරන්න අවශ්‍ය කරන කොටස් රාශියක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒකෙන් එකක් තමයි ඔය ගත්තේ අපි දැන් ඔය ගාන විඥානය කියලා. එහෙනම් දැන් අනාත්ම ලක්ෂණය කොහොමද ප්‍රකට කරගන්නේ? දැන් අනිත්‍ය ලක්ෂණය පැහැදිලි පිරිසිදුයි. ගැටලුවක් නැහැ අනිත්‍යමයි. දැන් අනිත්‍ය තියෙන්නේ මොකේද? පුජ්‍යලයේද? නාම රූප දෙකේද? නාම රූප දෙකේ අනිත්‍ය තියෙන. දුක තියෙන්නේ පුජ්‍යලයකටද? නාම රූප දෙකේද? නාම රූප දෙකේ දුක අනාත්ම ලක්ෂණය තියෙන්නේ පුජ්‍යලයකෙද? එහෙම නැත්නම් නාම රූප දෙකේද? නාම රූප දෙකේ. මේ නාම රූප දෙකේ අනාත්ම ලක්ෂණය හරියටම නිවැරදිවම පැහැදිලිවම අවබෝධ කරගත්තොත් තේරුම් ගත්තොත් ආත්ම දිට්ඨිය අයින් වෙනවා ආත්ම දිට්ඨිය අයින් වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා සක්කාය දිට්ඨිය අයින් වෙනවා කියන්නේ චුල්ලසෝතාපන්නයි සෝවන් සක්කාය දිට්ඨිය අයින් වෙන්නේ අනිත් ධර්මතා දෙකත් අරගෙන. තව සංයෝජන දෙකක් තියෙන අයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඒ සංයෝජන තුන එකට ක්‍රියාත්මක වෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස. සංයෝජන තුනයි. ওই සංයෝජන තුනම අයින් වෙන එකට. ඒකට කරුණු තුනක් තුන් ආකාරයකට අවබෝධ කරන්න ඕනේ මේ අයින් කරන්න ඕනේ. එකම ධර්මතාවයක් අයින් වුණොත් ඒ කියන්නේ සක්කාය දිට්ඨිය අයින් වුණොත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන සංයෝජන දෙකත් අයින් වෙනවා. එකයි අයින් කරන්න තියෙන්නේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම දිට්ඨිය. ආත්මය කියන්නේ මම කියලා ගන්න එක. මගේ කියලා ගන්න එක. මට අයිති කියන ගන්න එක. ඒ කරුණ තුන හරිද වැරදිද? ඒ කරුණ තුනම වැරදි. මම කියලා ගන්න බෑ නාම රූප දෙකේ. මගේ කියන්න බෑ අයිති භූතයන්ට. භූතයන්ගේ විකාරයක් මේ තියෙන්නේ. භූතයන්ගේ හැඩතලයක් තියෙන්නේ. නැද්ද? ඔය හිසේ ඉඳලා පාදාන්තය දක්වා භූතයන්ගේ හැඩතල නෙමෙයි. ඔන් නිකන් හැඩතල හැදුවෙන පාටත් ගාලේවල තියෙන්නේ. ඔය විකාරයට අහුවෙලා ඉන්නේ අපි. විඥානයේ මායාවට අහුවෙලා ඉන්නේ. විඥානයේ මායාවක් කිව්වේ ඒකයි. භූතයන්ට පුළුවන් වෙස් ගන්න. න වෙස් මාරු කරන්න පුළුවන්. එක වෙලාවකට පෙනී ඉන්න ලස්සන ගොඩනැගිල්ලක් වශයෙන්. නැවක් වශයෙන් පෙනී ඉන්නවා. පුජ්‍යලයක් වශයෙන් පෙනී ඉන්නවා. ස්ත්‍රියක් වශයෙන් පෙනී ඉන්නවා. පුරුෂයෙක් වශයෙන් පෙනී ඉන්නවා. ස්ත්‍රියකුත් නැහැ පුරුෂයෙකුත් නැහැ. භූතයන්ගේ විකාරයක් තියෙන්නේ ඔය. හැඩතල. දැන් සතර මහා ධාතුන්ගේ හැඩතල නෙමෙයිද ඔගේ තියෙන්නේ? පුජ්‍යලෙක් ඉන්නවද? නැහැනේ. ඉතින් එහෙනම් ස්ත්‍රියක් කොහෙද? පුරුෂයෙක් කොහෙද? විඥානේ මායාව. මානසින් හදාගත් එකක් ඔක. හරියට හොඳට බලන්න, පරීක්ෂා කරන්න, විමසන්න, විභාග කරන්න. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවේ හැඩතලයක් තමයි ස්ත්‍රියක් කියන්නේ. පුරුෂයෙක් කියන්නේ. ඒගොල්ලන්ට පුළුවන් විකාර කරන්න. බුදුරජාණන් වහන්සේ ඔය හතරට නම තිබ්බේ මහා භූත කියලා. අහලා තියෙන මහා භූතය නේකොට කියන්නේ. ඇයි ඔය භූතය කිව්වේ? භූතය කිව්වේ එදා ඉන්දියාවේ හිටිය යක්ෂණියෝ. අමනුෂ්‍යෝ යක්ෂණියෝ. ඉතින් යක්ෂණියෝ කියන්නේ භූතයෝනේ. මහ භූතයනේ. ඒතකොට යක්ෂණියන්ට වෙස් ගන්න පුළුවන්. උන් මිනිස් මස් වලට කැමතියි. මිනිස් මස් වලට. ඒ යක්ෂණියෝ ඒ භූතයෝ වෙස්මාරු කරගන්නවා තරුණ කාන්තාව වගේ. අවුරුදු 18 20 වගේ කාන්තාවන්ගේ වෙස් ගන්නවා. වෙස් අරගෙන පුරුෂ පක්ෂයේ රවට්ටන් ගිහිල්ලා කෙලේට අරන් ගිහින් මරාගෙන කනවා. ඒ නිසා තමයි කොට භූතයෝ කිව්වේ. දැන් උන් භූතයෝනේ. එහෙනම් මේ මේ හතර දෙනාත් ඒකම තමයි. නැද්ද? ආ? දැන් ස්ත්‍රී රූපයක් මවලා පුරුෂයාගේ සිත පුරුෂයාගේ සිත අල්ල ගන්නවා. පුරුෂ රූපයක් මවලා ස්ත්‍රියගේ රූපය අල්ල ගන්නවා. කවුද අල්ලන්නේ? ඒක පුරුෂයෙක් ඉන්නවද? කවුද ඉන්නේ? ස්ත්‍රියක් ඉන්නවද? ලදරුවෙක් ඉන්නවද? ළමයෙක් ඉන්නවද? තරුණයෙක් ඉන්නවද? මහල්ලෙක් ඉන්නවද? එක්කෙනෙක්වත් නැහැ භූතයන්ගේ විකාරයක් තියෙන්නේ. ඒකේ වෙස් ගැනීමක් තියෙන්නේ. වෙස් මාරු කරන්න පුළුවන් ඒගොල්ලන්ට. එක එක වෙස්යෙන් පෙනී හිටින. ඇඳුනොත් එහෙමම තමයි. දැන් ඇඳුම් කියන්නේ සුදු පාට හැදුවේ මොකද්ද? දැන් භූතයන්ගේ වෙස් මාරු කිරීමක් නෙමෙයි. ඔකට ලස්සනට පාට පාට අර බතික් කියලා තියෙන ලස්සන පස්ස දාලා දාලා පාට. දැන් භූතයන්ගේ විකාරයක් නෙමෙයි තියෙන්නේ. වෙස් මාරු කරලා නෙමෙයි තියෙන්නේ. දැන් තීන්ත පාටක් ගාලා තියෙනවා. විඥානේ මායාවට නෙමෙයි දහුවෙලා තියෙන්නේ. හා? බුදුරජාණන් වහන්සේ දේශනා විඥානේ මායාවට අහුවෙලින්නේ. ඒකයි විඥානේ මායාවක් කිව්වේ. පේන පින්ඩ උපමා රූපේ පෙන පිටක්. වේදනාව දිය බුබුලක්. ඇති වෙනසනේ නැති වෙනව නැති වෙනසනේ ඇති වෙනවා. දිය බුබුලු. ඒකයි උපමා කළේ වට. සංඥාව කියන්නේ මිරිඟුවක්. සතර මහා ධාතු පාට කළා ඉවලා. මිරිඟුවක් අහු වෙනවා. සංස්කාරයේ කෙහෙල් කඳක්. ඔය හදන කර්ම මොකක්ද? පතුරු ගලවලා ගලවලා බලන්නකො තියනවද මොකද්ද තියෙන්නේ කියලා. විඥානය කියන්නේ මායාවක්. මායාවට අහු වෙලා ඉන්න. එහෙනම් මේ මායාවට අල්ලගන්නේ කවුද අල්ලගන්නේ? භූතයන්ගේ භූතයෝනේ අල්ලගන්නේ අපිව. දැන් අහුවෙලා නේද ඉන්නේ? අහුණ අනිවාර්යෙන්. දැන් මෙච්චර කාලයක් අහුණා. අතීත බවලත් අහුණා. විඥානේ මායාවට. එහෙනම් දැන් සතර මහා ධාතුනේ තියෙන. එතකොට දැන් ඒ සතර මහා ධාතු ප්‍රත්‍ය වෙනව නෙමෙයිද මේ සිත් හදන්නේ? සිත් කියන්නේ කර්ම හදන්න. අතර කර්ම කියන්නේ ඇතිවනවා ඇතිවන සැනෙන් නැති වෙනවා. පැහැදිලි. එතකොට දැන් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්න ඕනේ. මොකද ආත්ම දිට්ඨිය අයින් කරන්න බෑ. මම. එතන මම කිව්වේ භූතයන්ටද? ආ? දැන් සතර මහා භූතයන්ට මම කියන්නේ. බෑනේ කියන්නේ නේ. වේදනාවට මම කියන්නේ. ඒත් බෑ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් වේදනාව හටගන්නේ සංඥාව හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංස්කාර හටගන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හොඳට පරීක්ෂා කරලා බලන්න නාම රූප ප්‍රත්‍යයෙන් එහෙනම් ප්‍රත්‍යක් තියෙන්නේ මෙතන උත්සාහයෙන් සකස් කරනවා නෙමෙයි උත්සාහ රහිතයි තේරෙනවද දැන් පටවි ධාතුව උත්සාහ කරනවාද අනිත් ධාතු තුන ඇදගෙන යන්නේ නැහැ. ආපෝ ධාතු උත්සාහ කරනවාද අනිකුත් ධාතු තුන ඇදගෙන යන්න? ඒත් නැහැ. තේජෝ ධාතු උත්සාහ කරනවාද අනිකුත් ධාතුන් තුන ඇදගෙන යන්න? වායෝ ධාතු උත්සාහ කරනවාද අනිකුත් ධාතුන් තුන ඇදගෙන යන්න? නැහැ. හැබැයි මේ ධාතු හතර ඕනවුන්ට ප්‍රත්‍යයයි. ඕනවුන්ට උපකාර කරනවා. ඒක තමයි සිදුවෙන ක්‍රියාවලිය විශ්සේ. එතකොට ඒ රූප ධර්මයන් උත්සාහ රහිතයි කියලා කියන්නේ තණ්හාව උත්සාහ කරනවාද උපාදානය කියන සිතුවිල්ල හදන්නේ නෑ තණ්හා උත්සාහ කරනවාද උපාදානය කියන සිතුවිල්ල හදන්නේ නෑ ඒතර උපාදානය කියන සිතුවිල්ලට ඕනකමක් තියනවාද එයාට හැදෙන්න නෑ ඒතර තණ්හාව උපාදානය උපදවන්නේත් නෑ උපාදානය තෘෂ්ණාව නිසා උපාදානය හට ගන්න බව උපාදානය දන්නෙත් නැහැ. හැබැයි උපාදාන තණ්හා ප්‍රත්‍යය. තණ්හා පච්චය උපාදාන. තෘෂ්ණාව ඇලෙන සිත ග්‍රහණය කර ගැනීමට ප්‍රත්‍යද නැද්ද? දැන් ඒතර මම කරන වැඩක්ද මේ? කෙනෙක් කරන වැඩක්ද? නෑ. මේ කෙනෙකුත් නෑ. මේ කවුද එතකොට කරන්නේ? ඇයි භූතයෝ ඉන්නේ? භූතය ඉන්න සිතවිලි හදන්නේ. දැන් ඇලිලා ඇලිලා තියෙන්නේ මොකටද එතකොට? භූතයන්ට ඇලිලා ඒ භූතය කරන විකාර වලට ඒ අනුව විඳින්න වේදනාවල් හදලා. ඊට පස්සේ හඳුනා ගැනීම සිතවිලි හදලා. සංස්කාරයන් කර්ම හදනවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? දැන් එතකොට මේ සියල්ල දුකටයි තියවද? එහෙනම් දැන් උත්සාහ රහිතයි. උපකාරයට අනුවද පැවැත්ම? උපකාරයට අනුවයි පැවැත්ම. ඇයි? විඳීමේ තරමට තමයි ඇලෙන්නේ. යන්තම් නම් විඳීම තියෙන යන්තම් ඇලෙන්නේ. විඳීම තරමක් නම් තරමක් ඇලෙනවා. ඒ විඳීම හරි ඉහළ නම් හොඳටම ඇලෙනවා. ඉතින් ප්‍රත්‍යයට අනුවනේ ඇලීම <coughs> වේදනාවට අනුවනේ තණ්හාව. එතකොට වේදනාව තණ්හාව ඉපදුවද? නැහැ. ඒතොර තණ්හාවට ඕනකමක් තිබුණාද උපදින්න, හටගන්න, වැඩෙන්න? ඒත් නැහැ. ඒතොර වේදනාව ඉපදිවෙත් නැහැ. හැබැයි වේදනාව හැර තණ්හාවට වෙන ධර්මතාවයකුත් නැහැ. විදීම හැර. දැන් බාහිර රසයක් තියෙනවා. අර තාම කියනනේ මේ පොඩ්ඩයි රස අප්පා. මේක හරි චුට්ටයිනේ රස. දැන් කියන්නේ කියනවා. දැන් එතකොට ප්‍රත්‍යයට අනුව නෙමෙයිද ඇලීම? ආ ඒ රසය තරමක් රසයි. ආ මේක නම් තරමක් හොඳයි. ඒ අනුව නෙමෙයි දැලීම. මේක නම් හොඳටම රසයි. කවුද හැදුවේ මේක? හොඳටම රසයි මේක. ඒ අනුව නෙමෙයි දැලීම. එහෙනම් ප්‍රත්‍යයට අනුව නෙමෙයිද? ආ උපකාරයට අනුව නෙමෙයි දැලීම. එතකොට තමන් හැදුවද? ප්‍රත්‍ය අනුවයි පැවතීම තියෙන උත්සාහයක් නැහැ. උත්සාහයක් තිබ්බද එතන? නැහැ. අන අනාත්මයි. අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඒක හොඳට අවබෝධ කරගන්න ආත්ම දිට්ඨිය අයින් වෙනවා. මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දෙයක් නැහැ. මට අයිති කියලා දෙයක් නැහැ. ප්‍රත්‍යයට අනුරූපවයි සිද්ධ වෙන්නේ. උත්සාහයක් නැතුවයි සිද්ධ වෙන්නේ. හැබැයි උත්සාහයක් නැතුව ප්‍රත්‍යයට අනුව අරගෙන ගිහිල්ලා දාන්නේ දුකට. හටගත්තා නම් දුකයි. නොහටගත්තා නම් ඉතින් ඉවරනේ. දැන් මෙච්චර කල් හට ගන්න තැනටමනේ වැඩ කරේ. දැන් අද ඉඳලා මොකද්ද කරන්නේ? එහෙනම් ඇලෙන සිත හදන්න එපායි. තිතක්ෂණය යන්නේ. ඇලෙන්න යන්නේ තිතක්ෂණේ. දැන් ආහාරය පිළිබඳව සිත ඇලෙනවා නම් ඒක තිතක්ෂණයක්නේ. ආය ආහාර ටිකක් තියන්න එපා. ආයි මේ රසේ ඒ සිත හදන්න. එතකොටනේ ආය ඇලෙන්නේ. ඉතින් ඕක තියනවත් එක්කම ඇලීමේ සිත අයින් කරන්නකො. එතකොට මොකද වෙන්නේ? ඒ samudāri සත්‍යය. එතකොට ඒක සමුදය අයින් කළොත් තෘෂ්ණාව ඒ නිරෝධාරි සත්‍යයයි. ආයි හදන්න බෑ විඥානයක්. ප්‍රසන්දි විඥානයක් ආයි හදන්න බෑ. නිරෝධාරි සත්‍යයයි. ආපු මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියනවා. සසරෙන් නිවනට හැබැයි උත්සාහවන්ත වෙන්න. පුළුවන්. වෑයම් කරන්න. ඒ සම්මා වායාම. නිවන් සඳහා වෑයම් කරනවා නම් ඒක සම්මා වායාම. තේරෙනවද? ඒ නිවන සඳහා සිහිය පවත්වනවා නම් ඒක සම්මා සතිය. ඒ ඒ තුලින් ලබා ගන්න නිවැරදි අවබෝධය සමාධිටි. ඒ පිළිබඳව නිවැරදිව විභාග කිරීම, කල්පනා කිරීම, බෙදාවෙන් කොට බැලීම සමසංකප්පය. තේරෙනවද කියලා. එහෙනම් නිවැරදි සිය සමාසති. දැන් ඒතකොට මොනවද සම්පූර්ණ වෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය.